ඉතින් මෙතනදී මේ සීලය පිළිබඳව එවැනි මේ සංඥාවකට කෙනෙකුගේ සංඥාවක් ඇතිවීමට හෝ සංඥාවක් විපුල භාවයටපත් වෙන්න හෝ සංඥාවක් හික්වා ගන්න හෝ සීලයක තියෙන වටිනාකම විස්තර වශයෙන් මේ සූත්‍රය සාකච්ඡා වෙනවා ඇත්ත වශයෙන්ම කියනවා නම් දීගනිකායේ මුල් සූත්‍ර 10ම භක්මජාල සූත්‍රයෙන් පටන් අරගත්තාම සීලඛණ්ඩකය කියලායි කියන්නේ ඒකට එකතු කරලා තියෙන්නේ සීලය පිළිබඳව සවිස්තර දේශනා කරපු සූත්‍ර ටිකක්. ඒ නිසා අසුකාලීන අර්ථකථාවල් දෙන ආචාර්යවරු සඳහන් කරලා තියෙනවා කාට හරි බුද්ධ දේශනාවේ ගැඹුර තේරෙන්නේ නැත්නම් තාම ඉන්නේ ආරම්භක අවස්ථාවේදී නම් ඒක නා දීගනිකාය සූත්‍ර කියවනවා. ඒකේ විස්තර සහිතව කොහොමද සීලයක් රකින්නේ මොකක්ද සීලේ අර්ථකථනය මොකක්ද එකෙන් හම් වෙන ආනිසංශ කියලා උතුමාකාර විස්තර තියෙනවා. ඒ නිසා පොට්ටපාද සූත්‍රයේ මුලදී අපි ඒකට තමයි මේ අත තියන්න බලාපොරොත්තු වෙන්නේ. මුලදී සර්වචන් වහන්සේ සීලය පිළිබඳව ඉතාම සවිස්තරව ඒ කියන්නේ බුද්ධ ආගමක් දන්නේ නැති, අහලා නැති කෙනෙකුට මේ හික්මීම පිළිබඳව, සීලචාර වීම පිළිබඳව, සීතල වීම පිළිබඳව සීලය පිළිබඳව වෙහෙස නොබලා විස්තර කතා කරනවා. ඉතින් ඒ විස්තරය කරන අටුවාචාර්ය මහතලා විශේෂයෙන්ම බටහිර විවේචකයන් නැත්නම් විමර්ශකයන් ගවේෂණය කරන්න විමසුම කරන්න දීඝනිකායේ සූත්‍ර සවිස්තරව සීලාදී ආධිකම්මික ප්‍රශ්න කතා කරන අතර මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර ඒකේ බව දැනගත්ත ඒ මෝරක් මේ මේරිච ගතිය ඇති කෙනාට ඉදිරියට යෑමට සමාධි ප්‍රඥා පැත්තට අනුග්‍රහ ඇටටි කෙටි සූත්‍ර වලින් අර මූලික සූත්‍ර වල දැනුම ඇති කෙනාට කෙටි උපදේශ පන්තියක් මජ්ක්‍ධිම නිකාය සඳහන් කරනවා ඊට පස්සේ සංයුත්තනිකාය අංගුත්තරනිකාය පුංචි පුංචි කාරණා අර පදනම සකස් කරගත්ත සීලේ සමාධිය ඇති කෙනාට පුංචි පුංචි කාරණා අදාළ මාත්‍රකාරියට ඇනෙන් මිටියකින් ඇනේට ගහනවා වගේ කාරණා ඉදිරිපත් කරනවා ඒ නිසා අර සීලඛණ්ඩකේ වගේ දීඝනිකාය සූත්‍ර කියපු නැති මජ්ක්‍ධිමනිකාය සූත්‍ර කියපු නැති කෙනාට අර සංයුත්තනිකාය අංගුත්තරනිකාය වගේ කෙටි සූත්‍ර කියනකොට පසුබිම සකස් වෙලා නැත්නම් එයා විවිධ මත හෙලි කරන්න ඉඩ තියෙනවා. බුදුහාමුදුරුවෝ එහෙම කියලා නැහැ මෙන්න මෙහෙමයි කියලා තියෙන්නේ. ඔය කියන එක බොරු මෙන්න මෙතන මෙහෙම කියලා තියෙනවා කියලා පැටලෙන්නේ අර ක්‍රමිකව සූත්‍ර හදාලා නැති එක. මොකද ඒ සංයුත්නිකාය අංගුත්තරනිකාය කියන පුද්ගලයාට ඇතිවෙච්ච ප්‍රශ්නයක් මත ඒ ප්‍රශ්නට උත්තරේ මිස පසුබිම සකස් කිරීමක් නැහැ. පසුබිම සකස් කරන්න ඕනේ නම් කෙනෙකුට දීකනිකාය සූත්‍ර ටික කියවලා තියෙනවා. ඉක්මලා තියෙනවා. පංචම නිකාය සූත්‍ර ටික කියවලා තියෙනවනේ හික්මලා තියෙනෝනේ. එතකොට හැදිච්ච ඒ පසුබිමේ ඒ සමුද්‍රිකයි අඟුත්තරනිකයි හරියට තැනට යොදවලා ඒක ගැළපෙන්නේ මෙතෙන්දයි කියලා ඇතෙක් සරසනවා වගේ ඒ පුංචි පුංචි උපකරණ වලින් සරසන්න පුළුවන් ඊට පස්සේ තමයි කුද්දකනිකාය තමයි තියෙන ඉතාමත්ම සාර පිණ්ඩය එහෙම නැත්නම් ගැඹුරුම සූත්‍ර කුද්දකනිකාය සඳහන් බැලු බැලමට නම් පේන්නේ දීඝනිකාය හොඳ කොටසක් ඇති මධ්‍යම නිකාය ඊගාවට අඩුයි කුද්ධික නිකාය කියලා කියන්නේ පොඩි පොඩි කෑලි කියලානේ. නමුත් සාධනීය අපි ගත්තොත් මේ ශාස්ත්‍රීය පැත්තෙන් ගත්තොත් කුද්ධික නිකාය සූත්‍ර අන්තිම මණ්ඩි බහකු මණ්ඩි ටික විතරයි අන්තර දෙක කියලා තියෙන්නේ ඒ ඡය කුද්ධිනිකායේ තියෙන සුත්ත නිපාතේ වගේ සූත් එකක් අරගත්තොත් ඒකේ මොනම පසුබිමක්වත් දෙන්නේ නැහැ. පසුබිම කෙලින් මොකක්වත් නැතුව හරියටම කැටි ගැහිච්ච, පෙති හැදිච්ච, මන්දි මිදිච්ච ටික විතර අරගෙන සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒකේ තියෙන මේ පාරායන භග්ගය එහෙම නැත්නම් අටකවග්ගය වගේ සූත්‍රවල යොදලා තියෙන භාෂාව ඒකට එකක් සම්බන්ධ වෙන හැටි මොන විදිහින්වත් ගලප ගන්න බෑ අර මූලික සූත්‍ර පිළිබඳව රචනය හඳුනාගත්තේ නැති කෙනා. ඉතින් ඒක නිසා මේ ඒ දැන් ඔය කියන තාලක දීගනිකාය කියලා මජ්ක්‍ධිමනිකාය කියලා සංයුත්තනිකාය මුත්‍රනිකාය කියලා කුද්දකනිකාය කියවන්න එක ජීවිතයක් මදි. ඉවර කරන්න බෑ. ඒ මේකේ තරම් විශාල කාරණාවක්. ඒ කියන්නේ අපි ඔය සුද්ධ ලියවිල්ල වශයෙන් බයිබලයේ අරගත්තත් සුද්ධ ලියවිලක් විදිහට කුරාණේ ගත්තත් ඒක ඉච්චර ලොකු නෑ. මේ ත්‍රිපිටකය කියලා ඉගෙන ගන්නවා කියන එක ඒ උඟ දෙනෙක් හිතනවා මේ දන්නවයි කියලා නමුත් ඒක පිළිබඳව දැනගන්නවා කියන එක කොහොම එක ජීවිතයක කරන්න බැරි තරම්. ඒ විතරක් නෙවෙයි. ඒක තීරුම් ගත්තත් යම් කිසි ප්‍රමාණයකට යම් ප්‍රමාණයක් Taman ධර්ම කොටස තීරුම් ගත්තත් මුළු චිත්‍රයට දාලා පසුවිමට සාපේක්ෂව ඒක කතා කරන්න ඉගෙන ගන්නවා කියන එක ඒක පුංචි වැඩක් නෙවෙයි. ඒක නිසා මේ එවැනි විදියකට සූත්‍ර දේශනාවක් අංගුත්තර නිකාය සංගුත්තර නිකාය නැත්නම් කුද්දක නිකාය සූත්‍රයක් අරගෙන අර දීඝ නිකාය මජ්ක්‍ධිම නිකාය කියන පසුබිමට කැන්වස් එකට සම්බන්ධ කරලා ඒ කතා කරනවා කියන එක එදාත් එහෙමයි අදත් එහෙමයි මත්තටත් එහෙමයි දුර්ලභ කාරණාවක්. එහෙම කෙනාට බුදුරජාණන් වහන්සේ ධර්ම කතික විනයගරුක ආදි වශයෙන් විශාල වටිනාකමක් දීලා කතා කරලා තියෙනවා. ඒ නිසා මේ පොට්ටපාද සූත්‍රයේ ගැඹුරකට ගෙනියනවා. ගැඹුර ගෙනිච්චට මුල සකස් කරනකොට සීලය පිළිබඳව සෑහෙන ඉඩක් සෑහෙන ප්‍රදේශයක් වැය කරලා තිනවා සරුවචන වහන්සේ. තවත් පැත්තක් හිතන්න පුළුවන් මේක මේ සූත්‍රයට අදාළ දෙයක් නෙවෙයි නමුත් හුදු බෞසුතු භාවය ගැන කල්පනා කරලා සංගීතීකාරක ස්වාමීන් වහන්සේලා බොහෝම පටන් ගන්නකොටම තිබුණාට තද්ද උද්‍යෝගයේ උනන්දුව මත ඉස්ලාම දේශනා කරේ මේ දීගනිකාය නිසා ඒකට ගොඩාක් ඉස්තර සහිතව අංග සම්පූර්ණ සකස් කරලා ඒ පදනම මත ඉඳගෙන තමයි මජ්ක්‍ධිම නිකාය සත්‍යයන. ඒ සංගීතීට නම් වෙවේ ඊට පස්සේ තමයි සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය, කුද්දක නිකාය. ඒක නිසා ඕනම රචකයෙක් දන්නවා ඒ පළවෙනි දෙවෙනි පරිච්ඡේදවල පොත්වල හොඳට විස්තර විභාග පසුබිම ඔක්කොම සකස් කළා තමයි අන්තිමට අවශ්‍ය කාරණාවට එනකොට ඒකෙන් යොමු ගොනු ඇති කරන්නේ ඒක නිසා අවසාන ජීවනි සංවිධානය කරනකොට අවසාන පරිච්ඡේදවල සාරමණේ තිබුණට ඒ ටික විතරක් කියුවට රොන් ටික කියවන්නේ නැති එක නම් ගොක් වෙලාට පටලවනවා ඒක නිසා දාර්ශනික වශයෙන් සඳහන් කරන්න පුළුවන් යමක් කෙටි කරලා කියනවා කියලා කියන්නේ සත්‍ය වසංගනයි කියන. සත්‍ය දකින්න ඕන නම් සම්පූර්ණ චිත්‍රයට යන්න ඕන. ඉතින් අපි උද්දෘත පාඩයක් දැකලා අතන මෙහෙම කියලා තිබුණයි කියලා ඒ කල්ලාන කෑ ගහන එකෙන් පේන්නේම අර්ධ දැනුමක තියෙන නපුර. අත දැනුම වැරද්දක් නෑ අර්ධ දැනුම බව දන්නවනම් ඊට පස්සේ Tamande යන්න වෙන මුලට ගිහිලා මේ විස්තර දේවල් ඉගෙනගෙන ඒ හරහා මේ ඉදිරිපත් කරන කාරණේ සාපේක්ෂව කොතෙන්ද ගැලපෙන්නේ කොහොමද ඒක සම්බන්ධීකරණය කරනවා කියන එක හරීම ප්‍රඥා ගෝචරව කරන්න ඕනේ හදිසි වෙන්න නරකයි. ඉතින් මේ දැනෝ මේ වචන ටික සඳහන් කරේ මේ සූත්‍රේ කොට නැගිලා තියෙන ආකාරය දැනගන්න සුදු සාමාන්‍ය බෞද්ධ භාවය දැනගන්න